මුවන් පැලස්ස මුවන් පැලස්ස ගුවන් උදුලියට ලියන්නේ කලාසූරී මුදලිනායක සෝමරක්න ලොකෝ අන්න අර ඉලන්දාරිය ආවමං හිතන්නේ දැන්වත් ගිහින් බිසෝවෙක් කොරගන්න එන්ට. බිසෝ ලෙඩින් ඉන්න වගක් එහෙම පෙන්නන්ට එපා තේරුණාද? හොඳ ජයට අන්දවගෙන එනවා. අන්දවන්ට කලින් බිසෝව වෙදගෙදරින් මෙහාට එක්කන් එන්ට එපාය. කෙල්ලෙන්ට අදිමදි කරනවා. ඇයි අදිමදි කරන්නේ? වෙදමාම කීවනේ ඕනනම් එක්කෙන්ට කියලා. ඒ කියන්නේ බිසෝගේ ලෙඩේ දැන් හොඳ වෙලා ඇති. බිසෝගෙ ලෙඩේ නෙවේ ඔව් ඔව් බිසෝගෙ ලෙඩේ තමයි. ඇයි ඇයි බිසෝගෙ ලෙඩේ නෙවේ කියාපු වචන ගිලගත්තේ? යනවා ගිහින් බිසෝව එක්කන් එනවා. අර දිගා මඩුල්ලේ ලන්දාරියා ගේට්ටුවෙන් එහා පැත්තේ අර ඔව් ඔව් අර කාර් එකේ ඉඳගෙන ඉන්නවා මං හිතන්නේ. මේ අහන්ට ගෙදර ඇත්තෝ බිසෝ දැන් පුංචි කෙල්ලෙක් නෙවෙයි. අපට ඕනෑ හැටියට මගුල් පරත්තාවක් කොරන්ට දැන් කාලේ අමාරුයි. දැන් කාලේ හැදෙන ගෑනු පිරිමි ළමයි අර පරණ යල් පැනපු සිරිත් විරිත්වලට නෙවෙයි ගරුසරු කරන්නේ. ඒ ගරුසරුවක් ඕන නෑ. මං අර දිගා මඩුල්ලේ ලැන්දාරියාගේ අම්මටයි අප්පච්චිටයි පොරොන්දුනා අපේ එකම දුව. ඒ සුන්දරසේන ඉලන්දාරියට දෙන්ට. දැම්මට බෑ ඒ කටවචනේ වෙනස් කරන්න කීයටවත්. ඒ කටවචනේ දෙන්ට කලින් ඇයි බිසෝගෙන් අහබැලුවේ නැත්තේ? හ්ම්. ඕන් ඉතින් මගේ යකාවේශ කරන්නේ වනේ කියන්නේ. බොලන් ලොකෝ දූ දරුවෝ කියන දේට හරස් කපන්ට ගියොත් මොකද වෙන්නේ? අපි මොන පරස්තාවක් ගෙනාවත් අපේ කෙල්ල ඒක ඉස්මුදුනෙන් බාර ගන්ටම ඕනෑ. මං අහන්නේ ඇයි මේ රටක් වටිනා පරස්ථාවට බිසෝ කැමති නැත්තේ කියලයි. ඒ පරස්ථාව ඔහෙට රටක් වටින එකක් වුණාට ඔහෙගේ දෝනියන්දට ඒක තම දොයිතුවක්වත් තරම් වටින්නේ නැතුව ඇති. ඔය වෙලාවට තමයි නෑ නෑ නෑ. ඉවසපං ඉවසපං කීරාල ඉවසපං. අර බෑනන්ඩියා ගේට්ටුවෙන් එහා පැත්තේ කාරක නවත්තාගෙන බලාගෙන ඉන්නවා. කෑ ගහන්ට හොඳ නෑ මෙතන ඉවසපං. මොනවද මතුරන්නේ. ඒ මැතිරීම තියෙද්දි දුවල ගිහින් බිසෝ එකං එනවා. නෑ නෑ එපා එපා. පයින් යන්ට එපා හරමානිස්ගේ බක්කියෙන් යනවා. නෑ නෑ නෑ එපා එපා එපා ගොන් බක්කියන්ටත් හොඳ මදි මේ ටැලිපෝංගිකෙන් හන්දියේ කඩෙන් හයරගින් කාරකක් ගෙන්න්නගන්න ගිහින් බිසෝව ඒකෙ නක්ගගෙන එනවා. අපේ තාත්ති පින්නන්ටත් එපායෑ. මට බෑ ඔය නන්න අඳුනන හයරින් කාර්කාරයන්ට ටෙලිෆෝන් කරන්න. හරි හරි. මන් ටැලිපෝන් කරලා හයරින් කාරිකා ගේනකල් වැඩකාර කෙල්ල සුමන අරිනවා බිසෝට හොඳට ඇඳ පැළඳගෙන ඉන්ට කියල. කෝ කෝය ටැලිපෝන් එකේ නොම්බර කරකෝන මූනත කෝ කෝ මේක හා හරි හරි මේ තියෙන් මේ තියෙන්නේ. මොන පිස්සු හටනත්ද මේ කරන්නේ. අලුත් බෑනට බේන්ට හයිරින් කාර එකක් ගෙන්න්නනවා. මට ඒක නැගල ගොහි බිසෝ එකං එන්ටලු. මර එහා පැත්තෙ තියෙන වෙදගෙදරට මේ විනාඩි කීපයකින් පයින් යන්ට පුළුවන්කම තියෙද්දි ඇයි මේ පිම්බෙන්නේ හැබෑට හැ ඕ ඕ මේ ඔය හයරින් කාරෝන නෑ මංගුයෙන් බිසෝව පයිම එක්කරන් එන්නම් එන්ට කැමතිනම් ඔය ඔය ඔය අන්නරි ලන්ධාරය යන්ට හදනවා වගේ යර ලොකෝ ලොකෝ පිළිකන්න පැත්තෙන් පයින් ඇවිදගෙන ගිහින් බිසෝව එක්කන් එනවා මේ අන්දර වැටෙන් මුවා කරගෙන. මේ මනමාලයා යන්ට කලින් බිසෝව ඩිංගක් හරි අද මුණගස්සන්ට බෝනෑ. ආ අන්න ගේට්ටුවෙන් එහා පැත්තේ හිටගෙන ඉස්සි ඉසි බලනවා වගේ. අර අලුත් මනමාලයද ඒසිලා බලන්නේ. නැතුව වෙන කවුද? වෙන කවුද? බලනවා හොඳට. කවුද කියලා. දිගා මඩුල්ලේ කෞරාලගේ පුතා සුන්දරසේන අපේ බෑනන්ඩියා ඒ. ආරච්චි මස්සිනා. ඈ මම මුදියන්සේ. මේ ගේට්ටුව එළිය නම් මට යමක් කියන්න තියෙනවා. <laughs> ඔය එන්නේ. ඔය එන්නේ. අලුත් බෑනන්ඩියා. හරිද? අං යනවා මයි වැඩක් බලාගෙන. මෙච්චර වෙලා මං හිතාගෙන හිටියේ ඔය කාර් එකේ ආවේ අපේ දිගා මඩුල්ලේ ඉලන්දාරියා කියලායි මොදියෝ. ඔව්. මම හිතුවේ මේ ගෙදර කවුරුත් නැහැ කියලා. කොච්චර වෙලාවක් මං කාර් එකේ ඉඳගෙන හිටියද? මට යමක් කියන්න තියෙනවා. ආ, පැමිණිල්ලක්ද? මේක පැමිණිල්ලකට වඩා වැදගත්. නාමිලා මැරිලා නැහැ කියන්න බොලන් මුදියන්සේ උඹ එක එක සැරේට එක එක විගඩන් කියලා මගේ සායම නැති කරන්නට ඔබ හදන්නේ මන් දිගා මඩුල්ලේ හිටිය කාල සීමාවේ උඹ මට ලියුම් කීයක් එව්වද ඒවෑ ලියලයි වාපු කාරණාවල් හින්දා නේද මං කවුරාලගේ පුතාට බිසෝව පෙළවහට දෙන්ට කටයුතු කෙරුවේ. මෙන්න බොලේ වැඩ ඇයි දිකාමනුල්ලට අන්ට කලින් මෙන්න මේ කම්මැලි හාන්සිපුටුවේ දිගා වෙලා. මට මොනවද කීවේ මස්සිලා මං කීවේ මං කීවේ මේ පැත්ත ටිකක් බලාගන්ට කියලා විතරයි. ඉතින් කාටද කියන්න බොලන් ආරච්චි මස්සිලා. හා උඹ මට කීවෙ නැද්ද නාමිලා ගැන විපරං කරන්ට කිය විපරං කරන එකයි බොරු පචලියලයි වෙන එකයි එකද ඔය බලාපල්ලකුති ඇයි ආරච්චි මස්සිනා මට කීවෙනැද්ද මේ මුවම් පැලැස්ස සිද්ධ වෙන දේවල් සේරම ලියලවන්ට කියලා කීවට මං කීවද ගජබින්න හෑලි ලියලයි වන්ට කියලා ඈ ඉස්සර වෙලාම ලියලා ඇව්වා අන්න මිනිහට බැටේදීලා හුන්නස් ගිරිකන්දෙන් පහලට දොප ගෑවිලා කම්මුතුයි කියලා. මං එහෙම ලියාල එව්වේ. ඊළඟට ලියල ඇව්වා දැන් ඉතින් ගිරාම සංවර්ධන කරලා ආරච්චිල පයින්ඩට විරුද්ධ පෙස්සං එවන එකක් නෑ කියලා. ඊට පස්සේ මං එහෙම ලීවේ මෙන්න මේකයි. මං කියලා ඉවර නෑ. ඊට පස්සේ ලියලා ඇව්වා මේ මුදියන්සේ මුදලාලිගේ කඩසාප්පු වහන්ට සමාගම් සමූපකාර පටන්ගන්ට මීට පස්සේ එකෙක් නෑ කියලා. ඊට පස්සේ උඹ ලීවා මං ඒවා ලියලා ඇව්වේ මේ මමයි දැන් කතා කරන්නේ. මේක වැඩේ ආරච්චි මස්සිනේ ඊට පස්සේ වාපු පෝට් කාට් එකේ ලියලා තිබ්බා අර නිදාන්නේ හාරලා රත්තරන් ඇත් පිළිමේ හොරකම් කරගෙන යනකොටයි පහල කඩවීදිය යකඩයයි අනික් නගරංකාරයනුයි නාම්බට සබ්බුව දීලා ඇගේ හමිකි කඩලා සබ්බුව ඒවා මං ලියල ඇව්වේ හරස්ක පන්ට එපා හරස්ක පන්ට එපා මං කියලා ඉවර නෑතවම මේක යකාගේ වැඩක්නේ මං මේ හොඳක් කරන්ට ගිහින් අන්තිමේ ඕම් මට හම්බුණදේ මේ හොඳේ හින්දා ලස්ස කීයක් මං යට කෙරුවද අන්තිමට ලියලා ඇව්වේ දැන් ඉතින් බිසෝදූ ගැන බයවෙන්ට පශ්චාත්තාපවෙන්ට එපා. දැන් ඉතින් නිදහසේ බිසෝගේ කටයුත්ත කරන්නට පුළුවන්. මං එහෙම ලියලැවේ මස්සිනේ. ඒහින්දා මං වී අමුණු දහයක කුඹුරකුයි ලොකු ගේකුයි ගොඩ ඉඩමකුයි දිගාමඩුල්ලෙන් ඇන්න දාලා කවුරාල්ගේ පුතාගේ බිසෝගේ කේන්දරත් බලලා ඒ කටයුත්ත කරන්ට මං ඒ කටයුත්ත කරන්ට කියලා නෙවෙයිනි මං ඒවා සේරම ලියලැව්වේ එහෙනම් වෙන මොන කටයුත්තක් ගැඳුම ඒ සේරම වැල්වටරන් ලියලැවීමට මං කටයුත්ත කීවේ මගේ පුතා සිරිමලුයි බිසොයි දෙන්න බන්දලදාන්ට කවුද කිව්වේ බිසෝව සිරිමට දෙනවයි කියලා බස්නායිරෙන් ඉරපායයි ඉති නොය හැකරක් කටහින්ද තමයි ඒ කටයුත්තේ එදා ඉඳලම කරලා ඉවරයක් කරගන්න බැරි වුණේ. නග. ඇයි සිරිමල් පිටලමින්ද? ඈ? අර නන්නාඳුනන දිගමඩුලේ මිනිහාට වඩා කොච්චර වටිනවද සිරිමල්? ඈ? සල්ලි තිබිලා. සල්ලි තිබිලා ඒ චරිතය කෙලසා ගත්තට පස්සේ කතා කරනවකෝ. ඔතන ඉඳගෙන උඩ බලාගෙන ඉන්නේ. ඇයි උඩ බලාගෙන ඉන්නේ? බෝලන් ලොකෝ. මේ පටලැවිල්ල තව තවත් පැටලෙනවා මිසක් මේකේ තොංගලක් අහුපෑවතක් ඉමක් කොනක් නොපෙනෙන හින්දයි මං උඩ බැලුවේ. ආන්න බිසෝයින්ට බැහැයි කීව. තාමත් හොඳට සනීප නැති හන්ද. ඔය ඉතින් ඔය ඉතින් දැන් අර දිගා මඩුල්ලේ ඉලන්දාරියා ආවහම මේ අපේ දුවයි කියලා කාවද පෙන්වන්නේ. ඒ ඉලන්දාරියට යන්ටේ කියනවා අපහු දිගා මඩුල්ලටම උඹ එන්නේ මොකාටද කියන්ටත් දැම්මන් දන්නවා මුදියෝ. සිරිමල් ඒ කාලේ කොළඹ රටට පැනලා ගිහින් පටලැවුනේ නැතිනම් නේද? දැන් ඉතින් ඒ ගියනුවන ඇතුන් ලබාවත් අදින්ට පුළුවනේ. බැරි නෑ නගා. අර කියමනක් තියෙනවානේ හිත ඇත්නම් බත්පත කුඩා නෑ කියලා. කම්මුලට අත ගහගෙන මොනවද ඔය ඇති කල්පනා කොරන්නේ. දැන් එක කාරණයක්ය මට කල්පනා කොරන්ට තියෙන්නේ. සේටම කලින් දිගා මඩුල්ලේ ඉලන්ධාරයට පෙන්නන්ටම ඕන පෙන්නන්ටම ඕන ලොකෝ ගිහින් බිසෝව කොහොම හරි එක්ක එනවා විනාඩි දහයකට හරි එන්ට බෑ කියනවා නම් මට පුළුවන්ද බිමදිගේ ඇදගෙනෙන්ට හා මුදියන්සගේ කාරකය ගිහින් බෑ බෑ බෑ බෑ බෑ මං එන්නේ නෑ ඔය කාරකය ගිහින් අර ලෙඩගානේ වැහැරිලා ඉන්න කෙල්ල එක්ක එන්ට එතන ඒක ඇවිල්ල පෙන්නුම් කොරන්ට. හරි ඒම නම් මයි යන්නම් වෙද ගෙදරට. ඉපෝ ඉපෝ එපා වෙදරහලාමි තරහවුනොත් හොදිසියකට බේතක් පත්තිල්ල ගන්ට කෙනෙකින්වද මේ පලාතක ජොන්ට එපා කිව්වොත් යන්ට එපා. ඇයි ඔය ඕන තරම් දොස්තරලා ඉන්න කඩවීදී. ඒ හිටියට අපට හොඳයි අපේ වෙදරාලාන්. යන්ට එපා එහාට. නෑ මං යනවා. මං වෙදමා මටත් හොඳ වයින් දෙකක් කියන්න ඕනේ. බිසෝව නවත්තගෙන නවත්තාගෙන බෙහෙත් කෙරුවටද? ඇයි මිනිස්සයෝ වෙදමාමා කරපු උදව් උපකාර අමතක වෙලාද හොඳ වයින් දෙකක් කියන්න යන්නේ? ඈ? අනිත් කාරණාව මොකද්ද බිසෝට හැදිච්ච ලෙඩේ කියලායි මට දැනගන්න ඕනේ. රට නමකින් කියන ඔය අරසයිටිස්, මේසයිටිස්, පැන්ඩිසයිටිස් කියන රට ලෙඩ ගැන ඔය වෙදරාලාමි දන්නෑ. ඒම ලෙඩක් නං අපි එක්කං යමු කොළඹ සිරිමල් ඉන්න දිහාට. සිරිමල් එක ටැලිපෝම් කෝල් එව්වා එකකින් කතා කරයි දොස්තරලගේ ලොක්කටම. අම්මපා නැතුව බිසෝටේ වගේ රටනමකින් තියෙන ලෙඩක් නං තියෙන්නේ. ඒකට බේත් කරල එක සුමානෙන් ගෙදරේවයි. ලොකෝ ලොකෝ ඇයි ඔලුව වනන්නේ මුදිය අයිය මේ අහන්ට පින් සිද්ධ වෙයි මය කෙල්ලගේ ලෙඩ දුක ගැන කරදර නොවී නිකං හින්ට ඒ සේරම මං බලාගන්න ඔන්න ඔය කටපත්ත තමයි මුල ඉඳලම මට හරස්සුනේ මොනද කිවේ මුදියන්සේ මොනද කිවේ බෝ යන්ටද නැකිට්ටේ දැන් අර දිගා මඩුල්ලේ ලන්ධාරියත් ආවහම අපි තුන් දෙනාම යමු වෙද ගෙදරට. මං හිතන්නේ ලොකු කැමතිම නෑ අපි වෙද ගෙදරට යනවට. ඇයි ඒ? එතන මොකක් හරි ලොකු රහසක් තියෙනවා ආරච්චි මස්සිනේ. ඈ මොන විදිහේ රහසක්ද මුදියා හිතන්නේ? එක්කෝ වෙදරාලයි නාම්බයි එකතු වෙලා අර රත් කොයිතරං ඇත්කඳ නිධානය හාරගෙන ඒ බංගසාල ගෙදර හංගාගෙන ඇති. මං එහාට ගියහාම වෙදරාලහාමි කීප සැරයක්ම මාව ආපහු හරුව ලැබ්වා. ඒ නිතානය ඇති රත්තරං හොන්ඩර ගාන මමයි මේ වසමේ ගම්පුරධානිය. නොහොත් හෙට්මෑන්. මට පුළුවන් ඒ ගෙදර ඇතුළට ගිහින් අයි ඒත් බෑයක කොරන්ට ඒකට මට මහෙස්ත්‍රාතුන්නාන්සගෙන් වෙනම ඒවා ඕනේ නෑ. දැන් ඕන කරන්නේ බිසෝගේ ලෙඩේ මොකක්ද කියලා හොයා බලන්ට යන විදියට ගෙට ගොඩ වැදිලා ඇතුලේ තියෙන කාමරයි අර පිටුපස්සේ තියෙන මඩුගේ වෙනත් ලෙඩ්ඩු හැම ඉන්නවාද කියලා ටිකක් විපරම් කරලා ඊට පස්සේ මං හොයාගන්නම් ඌව. ආ ඒක හොඳයි තමා. ඒක හොඳයි. හ්ම් අපි යන් එහෙනම්. ඒත් මගේ මුලාදෑනි කෝට් එකේ තිබ්බ ඔටුනු බොත්තන් ගැලවිලා ඒව මහන්ට කීවා මිසක්කා ලොකෝ ලොකෝ කොහෙද මගේ රාජකාරි කෝට් කබාය ඕ මේ මායියා ලොකෝ පලාතක නෑ පලාතක නෑ ලැහැත්වෙලා එනවා කාරකට. අපේ වෙදමාමා නැද්ද ගෙදර වෙදමාමා දුව බිසෝ අනේ දුව ඉක්මන් කොරන්ට අපච්චිට උනත් මේ අනුන්ගේ වෙද ගෙදරකට කඩා පනින්ට අවසර දීලා නෑ අම්මා. ඒ නීතිරි ඉති කඩකොරන්ට අවවාද කරන පුරෝහිතයා එක්කයි අපච්චි එන්නේ. ඉක්මන් කුරන්ට. මුදියා මාමත් එක්ක එනවා. ඒ මිනිහ නාමෙල් මෙහි ඇඟිලි ඇති කියලා හැමදාම මෙහාට ආවා. ඔත්තුකාරෝ එව්වා. නොඑක් බොරු ලෙඩ කියාගෙන ලෙඩුත් ආවා. මං අහන්නේ මේ කාටවත් කරදර නොකර පාඩුවේ ඉන්න අපට මේ හැටෙත් හිංසා කරන්න ඇයි? ඇයි කියලා මන් දන්නේ නෑ බිසෝ. ඒත් එකක් මන් දන්නවා. මුදියා සිරිමල්ට දුව බන්දලා දීලා දූගේ අපච්චිගේ බූදලේ සේරම අතකා ගන්ට බලනවා. ඔව්. කවුද ඒක එක යන්නේ අම්මා? අනික් කාරණාව අර මනස්ගත රත්තරන් නිදානේ හොයන්ට වල් ලූරෝ වගේ මේ පැලැස හැම තැනම හාරලා බිඳලා විනාශ කරලත් ඒක හොයාගන්න බැරි වෙච්ච හන්දා නාමේ ඒ පරණ ශිලාලිපි ගල්වල කොටාපු ශිලාලේඛන අකුරු වගන්තිහිම කියවන්න දන්නේ හින්දා ඒ රත්තරන් නිදානේ තියෙන තැන හරියටම දැනගෙන ඒක හාරලා ගන්න ඇති කියලා. ඒ රත්තරන් ඇත් කඳ ගොඩගත්තයි කියලා දැක කරනවද? සැක කරනව නෙවෙයි. සැක කෙරුවා. ඒකේ විපාක තමයි යා අල්ලගෙන ඇස් බැඳලා පද දීලා මරන්ට ගියේ. අඬන්ට එපා. අඬන්ට එපා මගේ රත්තරන් දුවේ. මේක අපේ කර්ම විපාකයක් මේ පළ දෙන්නේ. ඒ වුණාට අපි අධිෂ්ඨාන කරගෙන කොහොම හරි ඔය කරුමෙන් අත මිදෙන්න බලමු. ඒත් කොහොමද අම්මා? දැන් තවත් මිනිහෙක් ඉන්නවනේ මාව බිල්ලට ගන්නට. සිරිමලා ගැනද ඔය කියන්නේ? නෑ. අර දිගා මඩුලි මිනිහා. මං ජීවිතේට හැහැට දැක්කේ නැති මිනිහෙක්ගේ. මිනිස්සු කියන જાතිය හොඳට ළඟින්ම කාලයක් තිස්සේ ආශ්‍රය කළත් බෑ හරියට අඳුන ගන්නට අම්මා. මිනිස්යන්ගේ තියෙන දුර්වලකම්, අඩුපාඩුකම්, වැරදි වැඩ, ආත්මාර්ථකාමී හැඟීම් ඉමක් කොනක් නෑ. දූ කියන්නේ ඇත්ත. දූගේ අපච්චි කොහොම කෙනෙක්ද කියලා මා දැනගෙන හිටියේ නෑ දුවේ කාලේ. තැන්හි යට කියා තීත ගැන අම්ම කලකිරෙන්ට ඕනෙ නෑ. නමුත් මේ මා ගැන ඩිංගක් කල්පනා කරලා අම්මට තේරුණාද මයිරත්ත රඳුවේ මන් දන්නවා. මන් දන්නවා දුවගේ හිතේ තියෙන හැඟීම් සේරම වෙලා තියෙන්නේ මං කොහොමද ඒක අප්පච්චිට කියලා කැමැත්තක් ගන්න කියන එකයි. අපච්චිට නොදන්නවා හිතුවක්කාරකමක් කරගත්තොත් එදාට මේ මුවම් පැලැස ගිනි තියයි. මං විතරමද මේ පැලැස හිතුවක්කාර විවාහ කරගන්නේ. අම්මට මතක නේද? කිරමනා ගල් කැටියේ සිරියාවති. දෙපැත්තෙම නෑදෑයෝ විරුද්ධකම් කරද්දිත් එපා කියද්දිත් අර දියනිල්ල ගෙදර මද්දුමයා කියන මන් දන්නවා ඒ සිරියාවති මද්දුමයයි ගෙදරට හොරෙන් පැනලා ගිහින් කසාද වැඳ විත්තිය. ඒ දෙගොල්ලන්ටම නෑ අපච්චිට තරම් දීපුලක්. තත්ත්වය සල්ලි මුදල්. ඒ කියන්නේ මට ඒව දෑවැද්දට දෙන්න නම් මං කොහෙත්ම අඳුනන්නේ නැති ගොරෝසු මිනිහෙක්ට මාව කොහොමද ඒ ළමයා ගොරෝසුද නැද්ද කියන්ට දන්නේ? ඒ ඉලන්දාරියා බොහොම හොඳයි කියලායි අප්පච්චි මට කීවේ. මං ඒ කතාව මෙච්චර කල් කීවේ නෑ. අප්පච්චි යකා නටයි කියලා. අම්මයි අප්පච්චි දිගා මඩුල්ලේ හිටිය කාලේ ඔය කියන බොහොම හොඳ ඉලන්දාරියා ඒ ගමේම කෙල්ලෙක් බඳිනවයි කියලා පොරොන්දු වෙලා හිට මේ ඉතුරු හරිය මං ඉලියමනේ පෙන්නන්නම්කෝ. හැබැයි දැම්ම නෙවෙයි. අනේ මං අහන්නේ කවුද ඒ ලියුම බිසෝට එව්වේ? ඒ කෙලගේ අයියා කෙනෙක්. ඒකේ ඉලන්දාරියාගේ හතුරෙක් ඉරිසියාවට කොනපු වැඩක් වෙන්න ඇති දුවේ. අම්මා කියන්නේ ඒ ඉලන්දාරියා අතින් ඒ වගේ වැරද්දක් කෙරෙලා නැහැ කියලාද? එහෙමනම් ඉතින් අම්මත් ඒ පැත්තට ආවඩන්ට. මම මගේ පාඩුවේ අර කිරමනාගල් කැටියේ සිරියාවති වගේ මගේ හිතුවක්කාරකම කරගන්නවා. අපච්චිගේ බූදලේ සේරෝම පාර යන කෙල්ලෙකුට ලියලා දායි. අනේ නිකන් හින්ට අම්මා. ආප්පච්චි වගේ ලෝභකම් කරන අප්පච්චි එක් එහෙම ලියලා දෙනවා නම් දීපුවාවි. මට ඒක සතියක්වත් ඕනේ නැහැ. ඉස්කෝලේ ලොකු මහත්තයටයි නාමෙල්ටයි පින් සිද්ධ වෙන්න මට ඉගැන්නුවා. කුලී වැඩ නොකර ජීවත් වෙන්න. මං ඒ දෙන්නටම ණයයි. අම්මටත් පින්. මට ඒ කරපු උපකාරවලට අප්පච්චි තමතක කරන්නේ මගේ පණ තියෙන කල්. කලබල නොවී ඉන්න මයිදුවේ. කලබල නොවී ඉන්න. අප්පච්චි දුව කියන දෙයට කවදාවත් කැමති වෙන්නේ නැහැ. අප්පච්චි පරණ හනවිටිය කර තියාගෙන ඉන්න කෙනෙක්. උන් දැකීවනේ මාව පෙති කරලා කුඩ මස්සන්ට කන්ට ගඟට දැම්මත් නාමෙල්ට මාව දෙන්නේ නැහැ කියලා. ඉතින් මං ඇයි තවත් ඉවසන්නේ? හරි. නාමල් කියනකොටයි මට මතක් වුණේ. කොහොද නාමල්? මං මං ගිහින් කතා කරන්නද? ඇයි ඇයි හොයන්නේ නාමල්? මේ හාන්ට දුවේ. මේ හාන්ට අපච්චි මුදියයි දෙන්න දැන් මෙහාට එයි. දුවව ගෙදර එකයි යන්න. ඒ දෙන්නම දන්නේ නෑ නාමල් මෙහි ඉන්න වගක්. දැන් මෙතන මහා කලබලයක් කරයි. නාමල් මේ වෙත ගෙදර හංගගෙන ඉන්නවයි කියලා. කෝ නාමල්? නාමල් ආවා. අන්න ආවා. නාමල් ඉන්න කාමරේ යතුරු දාලා දොර වහන්න. ඔව් ඉක්මන් කරන්න දුවේ. අපුයි දෙයනේ. දැන් මෙතන මහා විජුම්බරයක් වෙයි නාමල් දැක්කාම. කෝඩාමල් අනේ අනිතුවේ මට හුස්ම ගන්නත් බෑ. නාමල් නෑ. ඉස්කෝලේ ලොකු මහත්තයා ඊයේ නාමල්ව එක්ක ගියා. බෙද මාමා මේ මං ආවා. මං ආවේ බිසෝදූ ගෙදර එක් කරගෙන යන්ටයි. කෝ වෙදමාමා ඉන්නවද? මේ වෙදමාමා ලෙඩෙ බලන්ට ගියාලු. මුදියෝ අරූ ඉන්නවද කියලා හොයලා බැලුවද? ඌ නෑ. කවුද කීවේ නාමල් මෙහි ඉන්නවයි කියලා? උඹයි කීවේ මුදියෝ උඹයි කීවේ. හැබැයිටම උඹ මොකාට දෙන්න හදන්නේ ඈ? මුවන් පැලස්ස අද රඟපෑවූ විජේරත්න වරකාගොඩ රම්‍ය වනිකසේකර රත්නාලාල්නී ජයකොඩි සමඟ කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ඩලාල්. කලාශූරී මුදලනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.